දේශනාව දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්න තුනේ වෙසක් පුර 15ක් පොහොය දවසේ නම් ගත්තාම දින 49ක් ගත වෙන්නේ සස්පතියයි. ඒ සස්පතිය ගත කළ අවසන් වෙනකොට එළමෙන්නේ ඇසල පුර 15ක් පොහොය දිනේ. ඒ ඇසල පුර 15ක් පොහොය දිනේට තමා ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායට වැඩම කළා ඒ ලෝතර බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්ත සී සද්ධර්මය පළමුව දේශනා කිරීම හේවත් මංගල ධර්ම දේශනාව එදා බරණැස ඉසිපතනේදී ඇසලපුර පසළොස්වක පොහොය දවසේ සිද්ධ කරන්නේ. ඉතින් මේ අතරවාරේ එන්නා වූ පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ වැදගත් වෙන්නේ අපි ශ්‍රී ලාංකික බෞද්ධයන්ට විශේෂ වැදගත්කමක් තියෙන පොහොයක්. මෙතනදී ඒ සම්බන්ධ විස්තරය සඳහන් වෙන්නේ නැහැ. මොකද දැන් බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ ලබලා සස්සතිය ගත කරනකොට ඒක ඉවර වෙනකොට ඒ කියන්නේ දින 49 ඉවර වෙනකොට ඇසලපුර පසළොස්වක පොහොය දවස් තමයි එළඹෙන්නේ. ඒ කාරණා මුල් කරගෙන තමයි අද මම මේ ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වන්නේ. සාරා සංකේය කල්පලක්ෂයක් දසපාරමී ධර්මයන් සම්පූර්ණ කරලා ඊට පෙර 16 සංකේය කල්පලක්ෂයක් වා ප්‍රනිදාන මනෝ ප්‍රනිදාන වශයෙන් පාරමී දම් පුරලා ලෝතර බුද්ධත්වයේ ලබන 20 සංකේය කල්පලක්ෂයක් සම්පූර්ණයෙන්ම පාරමී දම් පුරාගෙන ඇවිල්ලා තමයි අපේ තථාගත ලෝතර බුදු පියන් වහන්සේ බුද්ධත්වයට පත් වුනේ. බෝධි සම්භාර පුරණ කාලවක වානුවදී බෝසතාන් වහන්සේලා අවස්ථා තුනක් විදිහට පැහැදිලි කරනවා ආකාර තුනක් පැහැදිලි කරනවා. ප්‍රඥාධික බෝසතාන් වහන්සේලා, සද්ධාධික බෝසතාන් වහන්සේලා හා වීර්‍යාධික බෝසතාන් වහන්සේලා කියලා. පින්නතනේ මේක යම් අවස්ථාවන් වලදී අපිට ඇහෙනවා වර්ග කිරීම ප්‍රඥාධික බුදුරජාන් වහන්සේලා, සද්ධාධික බුදුරජාන් වහන්සේලා, වීර්‍යාධික බුදුරජාන් වහන්සේලා විදිහට. ඒ වෙන් කිරීම නිවැරදි නැහැ. බුද්ධත්වයේ ලැබුවාට පස්සේ සියලු බුදුරජාණන් වහන්සේලා එක හා සමානයි. ප්‍රඥාව ගත්තත් ඒ සමානයි මේ බෝධිසත්ව යුගයේදී තමයි මේක මේ කොටස් තුනට වෙන් කරන්නේ. ප්‍රඥාධික බෝසතාන් වහන්සේ නමක් දසපාරමී දම් පුරන්න ගත වෙන කාලේ සාරා සංකේය කල්ප ලක්ෂයයි. සද්ධාධික බෝසතාන් වහන්සේ නමක් දසපාරමී ධර්මයන් පූර්ණණයට පත් කරන්න ගත වෙන කාලේ ඊට වැඩි දෙගුණයයි අටා සංකේය කල්ප ලක්ෂයයි. වීරාධික බෝසතාන් වහන්සේ නමක් දසපාරමී ධර්මයන් සම්පූර්ණ කරන්න ඊටත් වැඩිය දෙගුණයක්. ඒ කියන්නේ සොලසාසංකේ කල්පලක්ෂයක් පාරමී දම් පුරනවා. එහෙම පාරමී දම් පුරාගෙන ඇවිල්ලා ලෞතර බුද්ධත්වයටපත් වුණාට පස්සේ සියලුම බුදුරජාන් වහන්සේලා උතුම් චතුරාර්ය ධර්මය අවබෝධ කරගෙන ඒ ලෝක සත්‍යයට දේශනා කිරීමේ කාර්යය උතුම් සද්ධාවේ සිද්ධ කරනවා. දැන් මෙතෙන්දී අපි පැහැදිලි කරන්න ඕනේ මේ අපේ බෝසතාන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාන් වහන්සේ අපේ පින්නත් කවුරුත් දන්නවා සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුම්නම් පුරාගෙන තමයි දසපාරමී ධර්මයන් පූර්ණයටපත් කළ තමයි මේ බුද්ධත්වයටපත් වුනේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ කියපු කාරණාවත් එක්කලා අපේ සිද්ධාර්ථ ගෞතම බෝසතාන් වහන්සේ ප්‍රඥාධික බෝසතාන් වහන්සේ නමක් හැටියට තමයි පාරමිතම් පුරාගෙන ආවේ. ඒ නිසා තමයි කෙටි කාලයක්. ඒ කියන්නේ මේ කියන කොටස් තුනේ කෙටිම කාලයේ තියෙන ප්‍රඥාධික බෝසතාන් වහන්සේ නමකේ කාල පරිච්ඡේදයේ සාරාංශකයේ කල්පලක්ෂය. ඒක පටන් ගන්නේ කොතනින්ද? එදා දීපංකර බුදුරජාන් වහන්සේගේ පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට නීත විවරණ ගත්ත මොහොතේ. ඒ නීත විවරණ ගන්න වෙලාවේ බුදුරජාන් වහන්සේ නමක්ගෙන් බෝසතාන් වහන්සේ නමක් නියත විවරණ ගන්නකොට කරුණු කිහිපයක් සම්පූර්ණ ਸਰව සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලිංග සම්පත්තිය, ඒ වගේම පුරුෂයෙක් බව, ඒ වගේම තව මනුසාභාවයේ උත්පත්ති ලැබලා තිබ්බ තිබෙන්න ඕනේ. ප්‍රෞජා ජීවිතයක් ගත කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අට සමාපatti උපදවාගෙන තියෙන්න ඕනේ. සතරපද ගාතාවක් ශ්‍රවණය කළ සෙනින් අරහත්ත්වයේ සාක්ෂාත් කර ගැනීමේ පරිපූර්ණත්වය සම්පූර්ණ කරගෙන තිබෙන්න ඕනේ. මෙන්න මේ කරුණු කාරණා ਸਰව සම්පූර්ණ වෙච්ච කෙනෙක්ට තමයි බුදුරජාන් වහන්සේ නමක් නියති විවරණ ලබා දෙන්නේ. එහෙනම් ඊට කලින් 16 සංකේ කල්පලක්ෂයක් වාප්‍රනිදාන මනෝප්‍රනිදාන වශයෙන් පෙරුම්දම් පුරාගෙන ආවා. ඒ කියන්නේ වචනයෙන් කියේ කියේ සිතින් සිත හිත මා බුද්ධත්වයට පත් වෙනවා කියලා 16 සංකේකල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ඇවිල්ලා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ නියති වෙන අරගෙන සාරාංශිකේ කල්පලක්ෂයක් දසපාරමිතා පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් සමතිස් පෙරුම්දම් පුරමින් එදා ලෝතර සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නට යෙදුණා. එදා ඒ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ එසතු බෝධි මූලයේදී චතුරංග සමන්නාගත වීරිය උපදවාගෙන උන්වහන්සේ එදා හිමිදිරි උදෑසන වෙසක් පුර 15ක් පොහොය ලබන මොහොතේ අලුයම් කාලේ ඒ ආශ්‍රයක්ඛ්‍යා ඥානය අවබෝධ කර ගැනීමත් එක්කලම සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීමෙන් ඒ ලෞතර සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගන්නවා. ඒ සාක්ෂාත් කරගෙන උන්වහන්සේ උදාන ප්‍රීති වාක්‍ය මනෝමය වශයෙන් වින්දනය කරලා ප්‍රකාශ කරලා ඒක මේ පින්නතුන් අහලා තියෙනවා අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති කුණප්පුණං කියන මේ සංසාරේ තු සංසාර ගමනේදී මේ තෘෂ්ණාව නැමැති ගේ හදන වඩුවාම සොයාගත්ත නැවතත් ඔබට ගියක් හනන්න පුළුවන් සත්‍යයක් උදා කර දෙන්නේ නැහැ මේ තෘෂ්ණා සම්පූර්ණවම නැති කළා කියන කාරණාව තමයි එතන පැහැදිලි කරන්නේ. ඒ ප්‍රීතිය භුක්ති විඳින් පළඟ නොහිලා උන්වහන්සේ ඒ සතිය පුරාවටම සූවිසි කෝටි ලක්ෂ වාරයක් සමවස්සෝ විඳමින් උන්වහන්සේ ඒ බුද්ධත්වයේ නිවන සුවේ විඳමින් දින හතක් ගත කරනවා පටිච්ච සමුප්පාදයක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරමි. ඒ අපේ බුදුරජාන් වහන්සේ ඒ විදිහට තමයි පළවෙනි සතිය ගත කරන්නේ. අපේ පින්නතුන් දන්නා බුද්ධ වන්දනාවන්හිදී බෝධි වන්දනාවන්හිදී සජ්ජහායනා කරන ගාතාවක් කියනවා පඨමං බෝධිපල්ලංකං ဒ ුතියං ච අනිම්මිසං තතියං චංකමණං සෙට්ටං චතුත්ථං රතනාකරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ඨමං සප්තමං රාජායතනං වන්දේ තම් මුනිසේවිතං කියලා. ඒකේ පළවෙනි සතිය සඳහන් කරන්නේ පඨමං බෝධිපල්ලංකම් කියලා. පළවෙනි සතියේ බෝධි මූලයේම වැඩ ඉන්නවා. ඒ බෝධි මූලයේ වැඩ ඉන්නේ මේ තරම් දීර්ඝ කාලයක් 20 අසංකේය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ඇවිල්ලා ලෝතරා බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තට පස්සේ ඒ බුද්ධත්වයේ ලැබීමෙන් ලබාගත්තා වූ නිවන් සුවය වින්දනය කළා දින හතක්ම ඒ පළඳ නොයිලාම සෝවිසි කෝටි ලක්ෂ වාරයක් සමවස්සෝ විඳින්මින් උන්වහන්සේ ඒ නිවන් සෝ විඳින්මින් ඒ සතිය ගත කළා ඒ අතර තමා පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උන්වහන්සේ මෙනෙහි කරන්නේ ඒ පළවෙනි සතියේ ඒ ආකාරයට ගත කළා තථාගත ලෞතර බුදුරජාන් වහන්සේ දෙවෙනි සතියේදී තමයි අනුමිස ලෝචන පූජාව කරන්නේ. මේ අනුමිස ලෝචන පූජාව පිළිබඳ විශේෂයෙන් අපි සඳහන් කරනවා මේ කෘතගුණ සැලකීම පිළිබඳව සඳහන් කිරීමේදී. උන්වහන්සේට ලෞතර බුද්ධත්වය අවබෝධ කර ගැනීම සඳහා යම් උපකාර වුණා වූ අසතු බෝධීන් වහන්සේට ප්‍රතිඋපකාර කිරීම වශයෙන් තම උන්වහන්සේ ඒ බෝධින් වහන්සේ දෙසින් පිටට ගිහින් බෝධින් වහන්සේ දෙස බලාගෙන උන්වහන්සේගේ නේත්‍ර පූජාවක් සිද්ධ කරනවා. ඒ නේත්‍ර පූජාව තමයි මොකද්ද? ඇසිපිය නොහෙලා බෝධින් වහන්සේ දෙස දින හතක් ඒ දෙස බලා සිටමින් මහසේ නේත්‍ර පූජාවක් බෝධි පූජාවක් කරනවා. වෙනදින කවුද මේ පළවෙනිම බෝධි පූජාව කළේ කියලා ඇහුවොත් ඒ දෙන්න තියෙන පිළිතුර තමා පළවෙනිම බෝධි පූජාව කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ තමයි මා ලෝතුරා බුද්ධත්වයට පත්වීම සඳහා මට උපකාර කළා වූ මේ බෝධින් වහන්සේට මා නේත්‍ර පූජාවෙන් උපකාරයක් වෙනවා කියන තමයි උන්වහන්සේ කෘතගුණ සලකමින් මේ බෝධින් වහන්සේ දෙස දින හතක් ඇසිපිය නොහෙලා බලා සිටියි. අපි බෝධින් වහන්සේ වෙනින් අපි බෝධි පූජා පවත්වනකොට මෙන්න මේ චේතනාව අපිට ඇති කරගන්න ඕනේ. මොකද්ද චේතනාව? තථාගත ලෞතර බුදුරජාන් වහන්සේට ලෞතර බුද්ධත්වයේ පිණිස උපකාර කළා වූ ජයශ්‍රී මාබෝධින් වහන්සේට මම මේ මල් පහන් සොන්දුම් පැන් ගිලම්පස දැහත් ආදී පූජා කරනවා ඒ ලෝතුරා බුදුරජාන් වහන්සේ මේ බුද්ධත්වයේ ලබන්ට උන්වහන්සේට පිහිට වුණ උපකාර කළා වූ මේ බෝධින් වහන්සේලා මම මේ පූජාව තියන්නේ කියන අදහසින් ඒ පූජාවන් තැන්පත් වෙනකොට තැන්පත් කරනකොට අපිට අප්‍රමාණ කුසලයක් ජනිත වෙන අන්න එක තමයි බෝධි පූජාව කියලා කියන්නේ. ඒකෙන් ආශිර්වාදයක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපේ බොහෝ බෞද්ධ පින්නතුන් විවිධාකාරයේ ලෞකික ලාභ උපේක්ෂාවන් බලාපොරොත්තු වෙන බෝධින් වහන්සේ දෙස ළඟට ගිහිල්ලා පුද පූජාවන් පවත්වන ලෞකික බලාපොරොත්තු ලබා ගැනීම සඳහා සියලුම ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරපු තෘෂ්ණාව කිසිදු ආකාරයේ අංශු මාත්‍රයකින්වත් ඉතුරුවක් නැතුව සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කර තණ්හාව නැති කරපු මේ බෝධි මූලයට ගිහිල්ලා අපි ලෞකික දේවල් ප්‍රාර්ථනා කරන එක නිෂ්ඵල කාර්යයක් කියන එක මේ වෙලාවේ තේරුම් ගත යුතුයි. එහෙනම් අපි බෝධි පූජාව තියන්න ඕනේ කුමක් සඳහාද? තථාගත බුදුරජාන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධත්ව ලැබුවේ මේ බෝධි මූලයේ. ඒ බුද්ධත්වය ලැබීමට උපකාර කළේ මේ බෝධි මූලයයි. එහෙනම් අපිත් ඒ උපකාරය කරනවා කියලා සිමල් පහන් ආදී පූජා කරනකොට අපිට අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ජනිත වෙනවා. මේ විදිහට ඒ දින හතත් බුදුරජාන් වහන්සේ ඒ අනිමිස ලෝචන පූජාව සිද්ධ කරලා අවසන් වෙනකොට ඒ කිට්ටු වෙනකොට දෙවියන්ට යම් සැකයක් ඇති වෙන තාම මේ සිද්ධාර්ථ බෝසතාන් වහන්සේ තවම බුද්ධත්වයට පත් වෙලා නැහැ කියන සිතුවිල්ල දෙවියන්ට සැකයක් ඇති වෙනවා. මේ සැකය දුරු කර ගැනීම සඳහා තමා අප ලෞතර තථාගත බුදුරජාන් වහන්සේ රුවන් සක්මනක් මවාගෙන ඒ රුවන් සක්මනේ සක්මන් කරමින් යමා මහ පෙළහැර පෑම කියන මහා ප්‍රාතිහාර්ය સિદ્ધ කරන්නේ. දෙවියන්ගේ සැක දුරු කිරීම සඳහා බුදුරජාන් වහන්සේ පළවෙනි යමා මහ පෙළහැර පෑම සිද්ධ කරන්නේ තුන්වෙනි සතියේ රුවන් සක්මනේ සිට කියන කාරණාව පැහැදිලි කරන්න ඕනේ. තත්ියං සංකමනං සෙට්ටං කියලා කියන්නේ ඒකයි. එතකොට මේ යමා මහ පෙළහැර පෑම කියන එක सिद्ध කරන්න බෑ කිසිදු ආකාරයේ වෙනත් කිසිම කෙනෙකුට. සරුවත් මහරහතන් වහන්සේලාත් බෑ මේක කරන්න. මේක කරන්නේ මුළු ශරීරයේ ගින්දර හා ජලය පිට කරමින් කරන්නා වූ ක්‍රියාවලිය. දකින්න කෙනෙකුට පේනවා බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් රෝම කූපයකින් සෑම රෝම කූපයකින්ම ගින්දර හා ජලය පිට වෙනවා. එකට පිට වෙනවා. එකට ගින්දර හා ජලය පිට වෙනවා. හැබැයි මේක දකින්න කෙනාට මෙහෙම පේනවාට මේක සිදුවෙන කාර්ය නම් ඒ තථාගත බුදුරජාන් වහන්සේ තේජෝ කසින සමාපත්තියට සමවැදීමෙන් තමයි ඒ කාර්ය સિદ્ધ කරන්නේ. තේජෝ කසින සමාපත්තිය කියනකොට ඒ තේජෝ කසින දස කසිනවල තියෙන කසිනයක් තමයි තේජෝ කසිනේ කියලා කියන්නේ. එතකොට මේ තේජෝ කස්සිනී ප්‍රථම අධ්‍යානයේ සමවැදිලා දෙතුත් ဒုတိ ය අධ්‍යානයේ සමවැදිලා තෘතිය අධ්‍යානයේ සමවැදිලා චතුත්ථ අධ්‍යානයෙන් පංචම අධ්‍යානෙ සමිලා තේජෝ කසින සමාපත්තියේ සංවැදිලා තමයි රෝම කූපයකින් සෑම රෝම කූපයකින්ම ගින්දර පිට කිරීම සිද්ධ කරනවා. ඒ සමාපත්තියෙන් නිදහස් වෙලා මේ පංචම ධානයෙන් චතුත්ථ ධානය චතුත්ථ ධානයෙන් තෘතිය ධානයෙන් තෘතිය ධානයෙන් දෙවන ධානයට දෙවන ධානයෙන් ප්‍රථම ධානයට ප්‍රථම ධානයෙන් ඒ ධානයෙන් නිදහස් වෙලා නැවත සමවදින ආපෝපසින සමාපත්තියට ඒ ආපෝපසින සමාපත්තියට සම්බන්ධින්නේ කොහොමද එතනිනුත් ප්‍රථම ධානයට සම්බන්ධලා දෙවන ධානයට තුන්වෙනි ධානයට ඒ වගේම හතරවෙනි ධානයට පස්වෙනි ධානයට සම්බන්ධිලා තමයි ආපෝපසින සමාපත්තියට සමවැදිලායි ජලයේ පිට කරන්නේ ඉන්නතරෝ ජලය පිට කරලා ඉන්න අනතුරුව ඒ සමාපත්තියනොත් අඩු වෙලා පස්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට තුන්වෙනි ධානයට දෙවෙනි ධානයට ප්‍රථම ධානයට ඇවිල්ලා තමයි නැවත තේජෝ කසින සමාපත්තියට අර පෙර පරිදිම සමාද සමවැදිලා තමයි පංචම ධානයට සමවැදිලා එතනින් තමයි ජීන්දර පිට කරන්නේ මේක ඉතාමත් ශීඝ්‍රයෙන් සිදුවෙන ක්‍රියාවලියක් මේ වේගෙන් ශීඝ්‍රයෙන් සිදුවෙනකොට මේ සමාපත්තිය අපි මේ කියන්න යන වෙලාවක්වත් ගත වෙන්නේ නැහැ එක චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට මේක සිද්ධ වෙලා යනවා ඒ වේගින් සිදුවෙන ක්‍රියාවලිය දකින කෙනෙකුට පේන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේගේ ශරීරයෙන් ගින්දරහා ජලය එකට පිට වෙනවා වගේ තමයි පේන්නේ. නමුත් ඒ පිට වෙනවා එකට පේනුනට මේ සමාපatti දෙක මාරු වීමක් තමයි සිද්ධ වෙන්නේ. මාරු වීම වේගවත්භාවය නිසා මේ ගින්දරහා ජලය එකට පිට වෙනවා පේනවා. මෙන්න මේකට තමයි යමා මහ පෙළ හැරපෑම කියලා සිද්ධ කරන්නේ. මේක කිසිදු සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ ලෞතර ආතතාවුද බුදුරජාන් වහන්සේ නමකට පමණමයි මේ යමා මහ පෙළහැර පෑම සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ යමා මහ පෙළහැර පෑම අවස්ථා කිහිපයක් සඳහන් වෙනවා මේ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි තථාගත බුදුරජාණන් වහන්සේ කිඹුල්ලත් නුවරට වැඩම කරන වෙලාවේ ශාක්‍යයන්ගේ මානෙ බින්දනය කිරීම සඳහා උන්වහන්සේ යමා මහ පෙළහැර පෑම සිද්ධ කරනවා. එදා සුද්ධෝදන මහරජුරුවන්ගේ ආරාධනාවෙන් කිඹුල්ලත් නුවරට වැඩම කරපු වෙලාවේ අප තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ ශාක්‍යෝ මාන්න අධික නිසා ඕන් බුදුරජාන් වහන්සේට වඩා වැඩිමල් වයසින් වැඩිමල් කිසි කෙනෙක් වන්දනා කරන්නේ ඊට වයසින් අඩු අය තමයි වන්දනා කරන්නේ. ඒ වෙලාවට ශාක්‍යයන්ගේ මානෙ බිඳීම සඳහා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මේ යමා මහ පෙළහැර පාම දෙවෙනි අවස්ථාව සිද්ධ කරනවා. ඉන් අනතුර සඳහන් වෙනවා එදා ඒ පින්ඩෝල බාරත්වාජ මහරහතන් වහන්සේ අර සඳුම් පාත්‍රයක් ඉදිරියෙන් අරගෙන ඒ පණුම් පාත්‍රයේ ඉල්දීන් ගිහිලා අරගත්තට පස්සේ බුදුහාමුදුරෝ 이르දි ප්‍රාතිහාර පාන තහනම් කරා. ඒ වෙලාවේ තහනම් කළාට පස්සේ බුදුරජාන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා ශික්ෂාවක් පැනවුවොත් බුදුහාමුදුරෝ භික්ෂුන් වහන්සලා කිසිදු ආකාරයකින් මේ ශික්ෂාව බිමින් නැති බව දැනගත්ත. අනේ තීර්ථක පිරිස මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට බුදුරජාන් වහන්සේට අභියෝග කරනවා 이르දි ප්‍රාතිහාර පාන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේ ඒ යමා මහ පෙළහැර පෑමක් 이르දි ප්‍රාතිහාරයක් කරනවා. ඒ වෙලාවේ තමයි බිම්බිසාර මහරජතුමා ඇවිල්ලා අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේ තහනම් කරපු දෙයක් ඇයි ඔබ වහන්සේ කරන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි ඔබගේ උයනේ පළතුරු අනුභව කරන්න පුළුවන් ද හැමෝටම? එහෙම බෑ ස්වාමීනි. එහෙනම් ඔබතුමාට තහනමක් තියනද ඔබගේ උයනේ පළතුරු අනුභව කරන්නේ මට එහෙම තහනමක් නෑ ආන් ඒ වගේ තමයි මේ ශාසනේ මම අනෙක් අය වෙනුවෙන් ශික්ෂාවන් පැනෙව්වට ඒ ඇත්තන් සංවර වෙනුවෙන් ශික්ෂාවන් පැනෙව්වට මට ඒක කරන්න පුළුවන්කම තියෙනවා කියලා දා ගණ්ඩබ්බ රුක්ක මූලේ ඒ බුදුරජාණන් වහන්සේ අමා මහ පෙළහැර පානම අඹගසක්කට බුදුරජාණන් වහන්සේ හවල් දවසේ යමා මහ පෙළහැර පානවා කියන කාරණාව දැනගත්තට පස්සේ තීර්ථිකෝ මුළු ඒ ප්‍රදේශයේ තියෙන සියලුම අඹගස් කපනවා. ඒ අඹගස් කැපුවාට පස්සේ බුදුරජාන් වහන්සේ දැන් මේ යමා මහ පෙළහැර පෑම මේ ප්‍රාතිහාර්යක අඹගහක් නැති වෙයි කියලා හිතාගත්තත් නමුත් උයම් පල්ලා විසින් අඹ ගෙඩියක් අරගෙන බුදුරජාන් වහන්සේගේ ඉස්ම යුස පූජා කරලා ඉදී ගත් අඹ ඇටෙන් අඹ පැලයක් හටගෙන විරුද්ධයෙන් සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. එතන ඉඳන් බුදුරජාන් වහන්සේ යමා මහ පෙළහැර පෑම සිද්ධ කරනවා. ඉතින් මේ අවස්ථා තුනක් පිළිබඳව අපි සඳහන් කළේ ඉතින් මේ විදිහට මේ දෙවි තුන්වෙනි සතියේදී බුදුරජාන් වහන්සේ මේ දෙවියන්ගේ සැක දුරු කරගන්න ලෞතර බුද්ධත්වයටපත් උනේ නෑ තාම කියන සැකේ දුරු කිරීම සඳහා එදා රුවන් සක්මනක් මවාගෙන බුදුරජාන් වහන්සේ ඒ යමා මහ පෙළහැර පෑම කියන මහා ප්‍රාතිහාරය සිද්ධ කරනවා. ඒ ඒ අවස්ථාවේ දෙවියන්ගේ සැක දුරු වෙනවා. හතරවෙනි සතියේදී බුදුරජාන් වහන්සේ රුවන් ගේට වැඩම කරනවා. ඒ කියන්නේ රතන මණ්ඩපය කියලා කියනවා. දෙවියන් විසින් සකස් කරපු මණ්ඩපයක් කියලාගෙන මේ රතන මණ්ඩපේ. මෙන්න මේ රතන මණ්ඩපයේ හතරවෙනි සතියේ බුදුරජාන් වහන්සේ වැඩම කළාම දැන් ඉදිරියේදී අපේ මේ මේ කාලවකවානුව තමයි එළඹෙන්නේ. දැන් මේ වෙසක් පුර 15ක් පොහොය දවසේ නම් ඔබ ගැනලා බලන්න හතරවෙනි සතියෙන් තමා බුදුහාමුදුරුවෝ මේ රුවන්ගේට වැඩම කරලා මේ ධර්මයේ සම්මස්රණය කරන්නේ. ඒ කියන්නේ ධර්මයේ මෙනෙහි කිරීම සිද්ධ කරන්නේ. මෙතෙන්දි මා විශේෂ කාරණාවක් පැහැදිලි කරන්න ඕනි. මේ වෙනකන් තථාගත ලෝතුරා බුදුරජාන් වහන්සේගේ බුදු සිරුරෙන් බුදුරැස් විහිදුනේ නෑ පින්නතුනි. බුද්ධත්වයේ ලැබුවත් ප්‍රථම සතියේවත් දෙවන සතියේවත් තුන්වෙනි සතියේවත් තථාගත බුදුරජාන් වහන්සේගේ ශ්‍රවණක් ඝන බුද්ධ රශ්මි විහිදීමක් සිදු වුණේ නැහැ. මෙන්න මේ සිදුවීම තමයි විශේෂයෙන්ම ඉස්මතු කරමින් දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ. මේ බුදුරජාන් වහන්සේගේ මේ ශ්‍රවණක් ගන්න බුදුරශ්මිය විහිදුනේ කොයි ආකාරයටද කොයි අවස්ථාවේද කියන කාරණාව මෙතෙන්දි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මේ බුදුහාමුදුරුව අවබෝධ කරගත් වූ ධර්මයේ ත්‍රිපිටක ධර්මයේ මෙනෙහි කිරීම සිද්ධ කරන මේ හතරවෙනි සතිය රුවන්ගේ වැඩ සිටීමේ එතකොට මේ ත්‍රිපිටකය කියලා කියන්නේ විනය පිටකේ සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ ඒ වගේම මේකේ දේශනා හැටියට ආනාදේශනා, ඕහාර දේශනාව, ඒ වගේම පරමත්ත දේශනා කියලා කොටස් තුනක් තියෙනවා. දැන් ආනාදේශනාව කියලා කියන්නේ විනය පිටකයට. වෝහාර දේශනාව කියලා කියන්නේ සූත්‍ර පිටකයට. පරමත්ත දේශනා කියලා කියන්නේ අභිධර්ම පිටකයට. ඒතර මේවේ ධර්ම ස්කන්ධ හැටියට වෙන් කරනවා. දැන් අපි අහලා තියෙන අපේ බණ පොතේ තථාගත බුදුරජාන් වහන්සේ 84000ක් වූ ධර්මස්කන්ධය තමයි ත්‍රිපිටකය තුල තියෙන දේශනා කලේ 84000ක් වූ ධර්මස්කන්ධය කියලා කියනවා. අපි වෙනින් ওই පහන් පූජා, මල් පූජා එහෙම කරන්නේ ආමිස පූජාන හැටියට 84000ක් පින් පහන් පූජා ආදී පවත්වන එදා දඹදිව තලයේ ධර්මාසුත අධිරාජ්‍ය 84000ක් විහෙර විහාර ඉදිකලා කියලා කියනවා ධර්මස්කන්ධය වෙන්නේ. මේක ස්කන්ධ වැදී හැටියට වෙන් කරනවා කොහොමද? විනය පිටකයේ ධර්මස්කන්ධයේ 21000ක් හැටියටත් සූත්‍රාන්ත පිටකයේ ධර්මස්කන්ධේ 21000ක් හැටියට ස්කන්ධ හැටියට වෙන් කරනවා. ඒතර විනය පිටකයේ 21000යි සූත්‍රාන්ත පිටකයේ 21000යි ධර්මස්කන්ධේ එතන එකතු කළාම 42000ක් ධර්මස්කන්ධේ තියෙනවා. එතන තව 42000ක් තියෙනවා. ඒ 42000ම අභිධර්ම පිටකේ. අන්න බලන්න අභිධර්ම පිටකයේ තමයි ධර්මයේ වැඩියෙන්ම තියෙන භාගයක්ම කියන්නේ වැඩි කියන්නේ භාගයක්ම තියෙන අභිධර්ම පිටකේ. දැන් මේ ධර්මයේ තමයි බුදුරජාන් වහන්සේ මෙනෙහි කරන්නේ. මේ කාරණාව දැන් මම පැහැදිලි කරන්නම්. පළවෙනිම තථාගත බුදුරජාන් වහන්සේ විනය පිටකේ මෙනෙහි කරන. දැන් පෙර බුදුරජාන් වහන්සේලා දේශනා කළා මේ විනය පෙර බුදුරජාන් වහන්සේලා මේ සූත්‍ර ධර්මයන් දේශනා කළා තියෙනවා. සියලුම බුදුරජාන් වහන්සේලා දේශනා කරන සූත්‍ර දේශනාවන් තියෙනවා. දැන් ඔය ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව, මහා සමය සූත්‍ර දේශනාවන් දේශනාවන් සියලුම බුදුරජාන් වහන්සේලා දේශනා කරන දේශනාවන්. ඒවා මෙනෙහි කරනවා. දැන් විනය පිටකය ගත්තාම කොටස් පහක් තියෙනවා. ඒක මෙනෙහි කිරීම පටන් ගන්න. මුලින්ම විනය පිටකේ උන්වහන්සේ මෙනෙහි කරන තථාගත බුදුරජාන් වහන්සේ පරාජිකා පාළිය, චුල්ලවග්ග පාළිය, මහාවග්ග පාළිය, පාචිත්ත පාළිය, පරිවාර පාළිය කියන මේ මේ කොටස් පහ මෙනෙහි කරනවා. දැන් මෙතෙන්දි මේ මේ විනය පිටකේ පාළිය කියලා තමයි කියන්නේ පාළිය කියලා තමයි අවසානයේ කියවෙන්නේ. පරාජිකා පාළිය. චුල්ලවග්ග පාළි, මහාවග්ග පාළි, පාචිත්ත පාළි, පරිවාර පාළි. මේකේ තියෙන්නේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාගේ උභය සංඝයාගේ විනය ශික්ෂාවන් පිළිබඳව තමයි මේ විනය පිටකයේ තියල තුල තියෙන විනය කියලා කියන්නේ මේ භික්ෂු ජීවිතයේ භික්ෂුණී ජීවිතය ගත කරන්නේ කොහොමද කියන එක විනය ශික්ෂාවලින් පැහැදිලි කරපු විනය පිටකය තමයි ඒ සඳහන් වෙලා තියෙන ප්‍රාතිමෝක්ෂ දේශනා ආදී කොටගෙන විනය ශික්ෂාවන් සඳ සීලය පිළිබඳව සඳහන් තියෙන සම්පූර්ණයෙන්ම විනය පිටකය තුළ ඒක ආනාදේශනාව කියලා සඳහන් කරනවා තථාගත බුදුරජාන් වහන්සේ මේක මෙනෙහි කිරීම සිද්ධ කරනවා ඊළඟ සූත්‍රාන්ත පිටකයේ දේශන මෙනෙහි කරනවා දේශනා කරනවා මෙනෙහි කරනවා දීඝනිකාය දැන් ඒක කොටස් පහක් තියෙන මොනවද දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය අංගුත්තරනිකාය සංයුත්තනිකාය කුද්දකනිකාය කියලා ඒක නිකාය හැටියට තමයි සූත්‍ර පිටකයේ වෙන් කරලා තියෙන ධර්මස්කන්ධ 21000 එතන මේ දීඝනිකාය දීර්ඝ සූත්‍ර මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම ප්‍රමාණ සූත්‍ර ඉතින් ওই විදිහට ඒ සූත්‍රාන්ත පිටකේ බුදුරජාන් වහන්සේ මෙනෙහි කිරීම සිද්ධ කරනවා. තාම බුදුරැස් විහිදීම සිද්ධ වුණේ නැහැ. මේ විනය පිටකය සූත්‍රාන්ත පිටකය බුදුරජාන් වහන්සේ මෙනෙහි කළා. ඊන අනතුරු මෙනෙහි කරන්න පටන් ගන්නවා. අභිධර්ම පිටකේ මෙනෙහි කරන්න පටන් ගන්නවා. මේක තමයි පරමාර්ථ දේශනාව. අභිධර්මයේ කියන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කරන සතර පරමාර්ථ ධර්ම මේ ලෝකේම පරමාර්ථ ධර්මයන් තියෙනවා. ඒ සතර පරමාර්ථ ධර්මයන් තමයි මේ ලෝකේම තියෙන පරමාර්ථ ධර්ම. අවසානයේ වෙන් කළ වෙන් කළ වෙන් කළ නොහැකි තරමටපත් වෙන ධර්මතාව තමයි පරමාර්ථ කියලා කියන්නේ. ඒ පරමාර්ථ ධර්මයන් පිළිබඳ සාල විග්‍රහයක් තියෙන්නේ මොකේද? අභිධර්ම පිටකය තුළ මේ අභිධර්ම පිටකය මෙනෙහි කරන්න පටන් ගන්නවා. මේකේ තියෙන ප්‍රකරණ හැටි ධම්මසංගණි ප්‍රකරණේ, විභංග ප්‍රකරණේ, ධාතු කතා ප්‍රකරණේ, පුද්ගල ප්‍රඥාප්ති ප්‍රකරණේ, කතාවතු ප්‍රකරණේ හා යමක ප්‍රකරණේ, ප ဋ ාණ ප්‍රකරණේ කියලා මේ සප්ත ප්‍රකරණයක් තියෙනවා. විනය පිටකයේ සූත්‍ර පිටකයේ කොටස් පහ පහ තිබ්බට අභිධර්ම පිටකයේ කොටස් හතක් තියෙනවා. ඒවා ප්‍රකරණ කියලා සඳහන් කරනවා. ඒකට සත්ත ප්‍රකරණය කියලා තමයි සඳහන් කරන්නේ. එතන බුදුරජාණන් වහන්සේ මේ ධම්මං සංගණී ප්‍රකරණය මෙනෙහි කරගෙන යනවා. විභංග ප්‍රකරණය මෙනෙහි කරනවා. ධාතු කතා ප්‍රකරණය මෙනෙහි කරනවා. පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය මෙනෙහි කරනවා. කතාවතු ප්‍රකරණය මෙනෙහි කරනවා. යමක ප්‍රකරණය මෙනෙහි කරනවා. ප ဋ ාණක් මහා ප්‍රකරණය මෙනෙහි කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වැදගත්ම වටිනාම කොටස තියෙන්නේ මේ ධර්මයේ සාරය තියෙන්නේ විශිෂ්ටම ධර්මයේ පරමාර්ථ ධර්මයේ ටික දින මොකද මේ ප ဋ ාණක් මහා ප්‍රකරණය කියන ධර්මයේ තුල මේ ගැඹුරුම ගාම්භීරෝම ධර්මයේ තියෙන ප ဋ ාණක් ප්‍රකරණය තුල මේ ධර්මයේ මෙනෙහි කරනකොට ඇති වුණු ප්‍රීතිය කොයිතරම්ද කියනවනම් මේක උපමාවක් සඳහන් කරනවා මහා සාගරයේ යොදුන් ගණන් දිග වූ සතුන් ඉන්නවා මහා සාගරය තුල යොදුන් ගණන් මහා දිගපල්ලි යුතු සත්‍යයන් ඉන්නවා. මේ සත්‍යයන්ට ක්‍රීඩා කරන්න නොගැඹුරු මුහුද හරියන්නේ ගැඹුරු මුහුදයි අවශ්‍ය. ඒ සතුන් ගැඹුරු මුහුදේ අඩි දහස් ගණන් ගැඹුරු මුහුදේ තමයි ක්‍රීඩා කරන්නේ. ඒ ගැඹුරු සතාට ඉඩහසර තියෙන්නේ ගැඹුරු මුහුදේ ක්‍රීඩා කරන්න. ඒ වගේ මේ මොනවද? මහා සාගරේ තිමිරි පිංගල කියලා ඔවැනි සතුන් ඉන්නවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන එවැනි සතුන්ට ක්‍රීඩා කරන මහා ගැඹුරු මුහුද ක්‍රීඩා කරන සුදුසු වගේම ඔස් ඒ එහි තුල ප්‍රීති වෙනවා වගේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කරනවා ප ဋ ාණ ප්‍රකරණේ මිනිහි කරනකොට තථාගත බුදුරජාන් වහන්සේ ඥාන සම්මස්රණය කරන්න අර ඥාන ක්‍රීඩාවේ දෙනවා වගේ ඥානයේ සම්මස්රණය කරන බොහෝම පහසු තැනක් බවට පත් වෙනවා මොනතරම්නම් මේ ප්‍රඥාව බුදුරජාන් වහන්සේගේ ප්‍රඥාව තථාගත බුදුරජාන් වහන්සේ නමක් අවබෝධ කරගන්නා ධර්මයේ වටිනාම සාරය කියන මේ ප ဋ ාණ ප්‍රකරණේ මෙනෙහි කරලා ඇති වුණා වූ ප්‍රීතිය කොයිතරම්ද කියලා නම් ඒක පිට වෙන්න පටන් ගත්තේ කොහොමද? ඒ බුදුරජාන් වහන්සේගේ හෘද වස්තු රූපයේ ප්‍රසන්න භාවයටපත් වෙන හෘද වස්තු රූපය කියන හදවත ප්‍රසන්න වෙනවා. හදවත ප්‍රසන්න වන ලේ ධාතුව ප්‍රසන්න වෙනවා. මොකද මේ හදවතින් තමයි ලේ ධාතුව පිරිසිදු කරන්නේ. මේ හිත කියන එක කොහෙද තියෙන්නේ කියලා කවුරු හරි ඇහුවොත් එimhe හිත කියන එක තියෙන්නේ මේ හදවතේ අඩපතප්පමණ ලේ ධාතුවක් ඇසුරු කරමින්. තවත් කාරණාවක් කියනවා නම් අතීතේ බටහිර වෛද්‍යවරු අතීතේ බටහිර වෛද්‍යවරු පැහැදිලි කළා හිත කියන එක තියෙන මොළේ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ 2500කට ඉහතදී දේශනා කළා මේ හිත කියන එක තියෙන්නේ හදවත ඇසුරු කරමින් හදවතේ අඩපතක් පමණ ලේ ධාතුවක් ඇසුරු කරමින් පවතින බව තමයි බුදුහාම දේශනා කළේ. නමුත් බටහිර විද්‍යාඥයෝ පවා වැරදි භාවයටපත් වුණා ඔවුනුත් නිරුත්තර වුණා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවත් එක්ක මොකද පසු කාලීනව මේ ලේ ධාතු ඇසුරු කරමින් තමයි හිත පවතිනවා කියන එක තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. ඒක හොඳම උදාහරණයක් තමයි ඔය පහුගිය කාලවල පවා ඔය වෛද්‍ය විද්‍යාවේදීම හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා සමහර පුද්ගලයන්ගේ මොළේ මැරෙනවා. මොළේ මැරුණාට පස්සේ ඉතින් ඒ පුද්ගලයා ඊට පස්සේ ජීවත් වෙන්නේ නැහැ හැබැයි මැරිලා නැහැ. මොලේ මැරුණයි කියලා මැරිලා නැහැ. හදවත වැඩ කරනවා. ඒක නම් කොහෙද හිත තියෙන්නේ? එහෙනම් මොලේ වෙන්න බෑ. හිත පාලනය කරන්නේ මොලේ. නමුත් හිත පවතින්නේ හදවත ඇසුරු කරමින්. එතකොට සමහර පුද්ගලයන්ගේ මරණාසන්න මොහොතේදී මොලේ මරණයටපත් වුණාට පස්සේ සමහර අයව අයවය ගන්නවා. වකුගඩු ආදී කොටගෙන යක්මාවේ කොටස් ඒ වගේ ඒවා ගන්නවා. එතකොට ඒ පුද්ගලයා මැරිලා නැහැ. මරණයටපත් වෙන කලින් ගන්න. මොකද හදවත නවතින්න ඕනේ හදවත සක්‍රිය වෙන්න ඕනේ පුද්ගලයෙක් මරණයටපත් වෙන. එහෙනම් හිත කොහෙද තියෙන්නේ? විඥානය කියන ස්වභාවයේ හිත කියන ස්වභාවයේ මනෝ ධාතුව කියන ස්වභාවයේ හදවත ඇසුරු කරමින් පවතින නිසා කෙනෙක් මරණයටපත් වෙනකොට එතනින් විඥානය ඉවත් වෙන්නේ අවසාන මොහොතේ ඒ හදවත ඇසුරු කරමින් තමයි පවතිනවා කියලා ධර්මයේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කළේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේගේ මේ ධර්මයේ ප්‍රීතිය කොහොමද පිට උනේ හෘද වස්තු රූපය ප්‍රසන්න වෙනකොට ලේ ධාතුව ප්‍රසන්න වෙන්න ගත්තා. ලේ ධාතුව ප්‍රසන්න වෙනකොට මුළු ශරීරයම ප්‍රබාස්වර තත්ත්වයට පත් කරලා මුළු ශරීරයෙන් සවනක් ගන්න බුද්ධ රශ්මිය විහිදෙන්න පටන් ගත්තා. කොහොමද? කේශ ධාතුවේ නිල වර්ණය විහිදෙන්න පටන් ගත්තා. මේ සමෙන් ඒ වගේම ඇස් වලින් උන්වහන්සේගේ කහ වර්ණේ පීත වර්ණේ විහිදෙන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ලේ ධාතුවේ ලෝහිත කියන රතු රත් පැහැ විහිදෙන්න පටන් ගත්තා. අස්ති ධාතුන්ගෙන් හා දන්ත ධාතුන්ගෙන් සම 40 ඒ දන්ත ධාතුන් වහන්සේලාගෙන් ඕදාත වර්ණය කියන සුදු බුදු රැස් විහිදෙන්න පටන් ගත්තා. මුළු බුද්ධ ශරීරයේම කා තැඹිලි පැහැ එහෙම නැත්නම් මාඤ්ඤේෂ්ඨ කියන මේ නීල පීත ලෝහිත ඕදාත මාඤ්ඤේෂ්ඨ කියන මේ ශ්‍රවණක් ගන්න බුද්ධ රත්නේ විහිදෙන්න පටන් ගත්තේ මෙන්න මේ ප ဋ ාණ ධර්මයේ මෙනෙහි කරනකොටයි කියන කාරණාව අපේ බෞද්ධ පින්නතුන් හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට ඇතිවෙච්ච මේ ධර්මයේ පිළිඳ ප්‍රීතිය පිට උනේ කොහොමද? මේ ප්‍රීතිය පිට උනේ නිකන් නෙමේ මේ සදෙව් දිව්‍ය ලෝක තලයේ දක්වාම මේ මනුස්ස ලෝකයෙන් මනුස්ස ලෝකේ චාතුම් මහරජගේ තුසිතේ තාවතින් යාමේ පරිනිම්මිත වසවර්ති ආදී දිව්‍ය ලෝක බ්‍රහා බ්‍රහ්මේ බ්‍රහ්ම පාරිසජ්ජය ආදී කොට අකනිට්ටකා බ්‍රහ්ම තලයේ දක්වා ඉදින් එහාටත් බුදුරජාණන් වහන්සේගේ මේ මහා සවන ඝන බුද්ධ රශ්මිය විහිදෙන්න පටන් ගත්තා. ප ဋ ාහාන ධර්මයේ මෙනෙහි කිරීමේදී ඇතිවුණු ප්‍රීතිය. දැන් මේ හතරවෙනි සතිය තමයි පින්නතේ එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් බුදුරැස් විහිදෙන්න පටන් ගත්තේ. එහෙනම් මේ අභිධර්මයේ කියන්නේ ඊටමත් ගාම්භීර වූ වැදගත් වූ සතර පරමාර්ථ ධර්මයන් යුත් වූ ධර්මයක්. මේ ධර්මය මෙනෙහි කිරීමෙන් තමයි බුදුහාමරන් බුදුරැස් විහිදුනේ. ඒක හොඳට අවබෝධ කරගත්තු තේරුම් ගත්තු කාරණාව. යම් යම් අවස්ථාවන් වලදී අපේ දේශකයන් වහන්සේලා අතීතයේ මේ අභිධර්ම පිටකයේ මේක දේශනා කළේ බුදුරජාන් වහන්සේ ඉන් අනතුරු 7 වෙනි වස් කාලේ තෞතිසා දිව්‍ය ලෝකයට වැඩම කළා මාතෘ දිව්‍ය රාජයා අරමුණු කරගෙන තමයි දිව්‍ය ලෝකේ තමයි බුදුහාමුදුර අභිධර්මයේ දේශනා කළේ. හතරවෙනි සතියේදී බුදුරජාන් වහන්සේ අභිධර්ම පිටකේ මෙනෙහි කළාට ඒක දේශනා කළේ බුදුරජාන් වහන්සේ බුද්ධත්ව ලැබලා අවුරුදු 7ක් ගියාට පස්සේ දිව්‍ය ලෝකේ. ඒ කවදද මේ සිදුවීම සිද්ධ වෙන්නේ? මා මුලින් මේ ධර්ම දේශනාව සඳහන් කළ අර තුන්වෙනි යමා මහ පෙළහැර පෑම සිද්ධ වෙච්ච දවස. ඒ තමා එදා තීර්ථකයන් দমনය කරන්න ගණ්ඩබ්බ රුක්ක මූලයේදී බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහැර පාලා එතනින් උන්වහන්සේ ඇසලපුර පසළොස්වක පොහොය දවසක තමයි යමා මහ පෙළහැර පාන්නේ හත් වෙනි වස් කාලේ ආරම්භ වෙන දවසේ උන්වහන්සේ තෞතිසා දිවි ලෝකයට වැඩම කරනවා වස්වසන. ඒ තෞතිසා දිවි ලෝකයට වැඩම කළ වස්වසන තුන් මාසයක් පුරාවටම බුදුරජාන් වහන්සේ විජම්බන දේශනාවෙහිවත් මේ අභිධර්ම දේශනාව දේශනා කරනවා මාතෘ දිව්‍ය රාජ්‍ය අරමුණු කරගෙන. මාතෘ දිව්‍ය රාජ්‍ය කියලා කියන්නේ කවුරුත් නෙමෙයි මහා මායා දේවිය එදා සිද්ධාර්ථ කුමාරෝත්පත්ති සිද්ධ වෙලා දින හතක් යනකොට අභාවයට පත්වුණු මේ මෞතුමිය උත්පත්ති ලබන්නේ කොහෙද? තෞත්සා දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජයා වශයෙන්. එහෙනම් මේ මාතෘ දිව්‍ය රාජයාත් අරමුණු කරගෙන එදා ශක්ත දේවේන්ද්‍රගේ පඬුපුල්ලස්න තුල වැඩ ඉන්න මින් තුන් මාසයක් දින 90ක් ඉන කාල පරිච්ඡේදය බුදුහාඳුර අභිධර්මයේ දේශනා කරා. මෙතෙන්දි තව කාරණාවක් පැහැදිලි කරලා යුතුයි පින්නතුනි ඇයි බුදුරජාන් වහන්සේ මේ අභිධර්ම පිටකයේ දේශනා කරන දිව්‍ය ලෝකෙ තෝරගත්තේ? ඔන්න සමහර අය කරන චෝදනාවක් තමයි මිනිස්යන්ට කරපු දේශනාවක් නෙමෙයි අපිට කරපු දේශනාවක් නෙමෙයි. නිසා අපිට මේක වැඩක් නෑ. මේක දෙවියන්ටයි දේශනා කළේ බුදුහාමුදුරුවෝ කියන කාරණාව කියනවා. මේකට පිළිතුර තමයි මම මේ මේ අවස්ථාවේ දෙන්නේ. පින්නතර මේ අභිධර්ම දේශනාව කියන එක මේ සූත්‍ර පිටකයේ යම් යම් අවස්ථාවන් වලදී යම් යම් පුද්ගලයන් කරන දේශනාවන් තමයි සූත්‍ර පිටකයේ තියෙන්නේ. එක එක ගෘහපතියෝ බ්‍රාහ්මණයෝ දෙවිවරු ආදී කොට නොයෙක් නොයෙක් පුද්ගලයෝ මුණ ගැහිච්ච අවස්ථාවන් වලදී ඒ දේශනා කරු දේශනාවන් තමයි සූත්‍රාන්ත පිටකයේ තුල තියෙන්නේ. ඒ වගේ විනය පිටකයේ තුල තියෙන ඒ අවස්ථාවන් වලදී විනය ශික්ෂාවන් පනවනවා. ඒ විනය ශික්ෂාවන් තමයි විනය පිටකයේ තුල තියෙන තැන් තැන් වලදී බුදුහාමුදුරුවෝ 45 වසක් අවුරුදු 45ක් පමණ කාල පරිච්ඡේදයක් යම් යම් තැන් වලදී ඒ දේශනා කරු දේශනා කිසිදු ලෞතර බුදුරජාන් වහන්සේ නමක් මේ අභිධර්ම දේශනාව කඩින් කඩ සිද්ධ කරන්නේ නැහැ. තැනින් තැන සිද්ධ කරන්නේ නැහැ. ඒ දේශනාවන් සිද්ධ කරන්නේ කොහොමද? එක දිගට දේශනා කරන දේශනාව. පටන් ගත්තොත් අවසන් කළම තමයි නවතින්නේ. එතකොට මේ අභිධර්ම දේශනාව මේ 42000ක් වූ ධර්මස්කන්ධේ පවතින අභිධර්ම දේශනාව ආරම්භ කළොත් අවසන් කරන්න කාත වෙනවා ගත වෙනවා කාලය කොච්චරද? දින 90ක් හෙවත් තුන් මාසයක් ගත වෙනවා. එතන මේ දින 90ක් හෙවත් තුන් මාසයක් එක දිගට මිනිස්සේ කවුද මේ දින 90ක් ඉඳගෙන මේ බණ අහන්නේ? එහෙම අහන්න පුළුවන් මිනිස්සේ මේ ලෝකේ නැහැ. මොකද දැන් මේකේ බණවර කොච්චර තියෙනවද ගත්තොත් දැන් බණවර කිව්වොත් බණවර තියෙනවා 1432ක් බණවර තියෙනවා. දැන් බණවරක් කියන්නේ බණවරකට දෙනවා ගාථා 250. බණවරකට දෙනවා ගාථා 250. ගාථාවක් කියන්නේ අකුරු 32යි. එතන එක පදයකට අකුරු 8ක් තියෙනවා. එක පදයකට අකුරු 8ක් තියෙනවා. පද හතරක් ગાථා එකයි. එතන මේ ગાථා 250ක් තම බණවර එකයි කියන්නේ. එවැනි බණවර 1432ක් තියෙනවා. මේ ටික විස්තරමය විස්තර දේශනාව. ඒ කියන්නේ මේවා දිගින් දිගට දේශනා කරන දේශනාවක්. දැන් ඔබ ත්‍රිපිටකයේ ගිහිලා බැලුවොත් විහාරස්ථානයකට ත්‍රිපිටකයේ පොත් ටික බැලුවොත් අඩුම පොත් සංඛ්‍යාවක් තියෙන කොහෙද? අභිධර්ම පිටකේ. එතකොට අහන්න පුළුවන් මේ පොඩි පොත් ප්‍රමාණයක් නේ තියෙන්නේ. සූත්‍ර පිටකේ මීට වැඩිය පොත් තියෙනවනේ. එහෙනම් අභිධර්ම පිටකේ කොහොමද 42000ක් ධර්මස්කන්ධය තියෙන්නේ. ඒකට තියෙන පිළිතුර තමයි මේක තෙයියාලන් වලින් කෙටි කරලා තියෙන්නේ. පෙය්‍යාලම් කියලා කියන්නේ දැන් ඔබ දන්නවා පිරිත් පොත ගත්තත් ওই ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේදී ඒ පෙය්‍යාලම් ඒ තම් භගවතා බාරාණසියන් 25 වෙනි මිගදායේ කියන කොටස නැවත නැවත නැවත නැවත දේශනා කරන තැනදී ඒක නැවත දේශනා කරන්න වෙනකොට පේ කියලා පෙය්‍යාලම් දාලා එතන නවත්තලා දෙන අර කලින් එකම තමයි එතන දේශනා කරන්න තියෙන්නේ. ආන් ඒ වගේම අභිධර්ම පිටකේ ගොඩාක් පෙය්‍යාලම් වලින් කිටි කරලා තියෙන නිසා තමයි පොත් ටිකක් තියෙන්නේ. නැත්තම් අභිධර්ම පිටකේ පෙය්‍යාලම් නැතුව ලියන්න ගත්තොත් මේ පොත් 1000 ගාණක් ලියන්න වෙනවා. ඉතින් ඒ අනුව ගත්තහම මේ දේශනා කරන්න ගියාම එක දිගට දින 90ක් ගත වෙනවා. මාස 3ක් ගත වෙනවා. ඒතර මිනිස්සයන්ට මේක අහන්න බෑ. එක දිගට 3 මාසයක් ඉඳගෙන. ඒ නිසා දිව්‍ය ලෝකේ නම් බුදුහාමුදුර මේක දේශනා කරනවා. දිව්‍ය ලෝකේ දෙවියන්ට තවුතිසා දිව්‍ය ලෝකේ දෙවියන්ට මේ මනුස්ස ලෝකේ 3 මාසයක් ඉන කාල පරිච්ඡේද දෙවියන්ට විනාඩි 9ක් 10ක් වගේ කාල පරිච්ඡේදයක් තමයි ගත වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ සක්‍රදේවේන්ද්‍රගේ පඬුපුල්ලාස්තන තුල වැඩ ඉඳමින් තුන් මාසයක් පුරාවට මේ අභිධර්ම දේශනාව අවසන් කරනකොට දෙවියන්ට ඒ දිව්‍ය ලෝකෙන් ගත වෙලා තියෙන විනාඩි 9ක් 10ක් වගේ කාල පරිච්ඡේදයක්. හැබැයි මෙතන තවත් ගැටලුවක් අපිට හිතන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් නේ. බුදුරජාණන් වහන්සේ දෙවියෙක් නෙමෙයිනේ. එහෙනම් බුදුහාමුදුරන්ට තුන් මාසයක් බඩගින්නේ කුසගින්න ඉන්න පුළුවන්. දැන් මේ ආහාර ශරීරේ පවත්වා ගන්න ආහාර අවශ්‍යයි, දාණය අවශ්‍යයි. එහෙනම් බුදුහාමුදුර මොකද කරන්නේ? දවසට එක වතාවක් බුදුරජාන් වහන්සේ මේ පඬුපුල්ලස්නේ නැගිටිනවා. හැබැයි නැගිටින්නේ නිකන් නෙමේ නිර්මිත බුදුරුවක් එතන මවනවා. නිර්මිත බුදුරුව එතන මවලා එතන ඒ ඉතුරු ධර්ම දේශනා බුදුහාමුදුරුවෝ නැති සුළු කාලෙට ඒ ධර්මය ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරන අදිෂ්ඨාන කළා තථාගත බුදුරජාන් වහන්සේ දන්වැළඳීම සඳහා උතුරු කුරු දිවයිනේ අනවතත්ත කියන විල ළඟට වැඩම කරනවා. උතුරු කුරු දිවයිනේ අනවතත්ත විල ළඟට වැඩම කළ එතෙන්දී දානි වළඳනවා ඒ දානි වළඳන වෙලාවේදී දානිත් පිළිගන්නනේ කවුද සාරිපුත්ත මහරහතන් වහන්සේ සරුත් මහරහතන් වහන්සේ දෙන්න වැඩම කරනවා සරුත් මහරහතන් වහන්සේ කියන ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබූ උතුම සරුත් මහරහතන් වහන්සේ ප්‍රඥාව නිසා පැය 24 කියන දවසක් දේශනා කළානේ ඉන්නේ මේ ඒ දවසක් දේශනා කරු ධර්මයේ මාත්‍රුකා ටික මාත්‍රුකා ටික විතරක් සරුවත් මහ රහතන් වහන්සේට අභිධර්ම පිටකේ මාත්‍රුකා ටික විතරක් දේශනා කරනවා. ඒ දවස දේශනා කරපු ඒ මාත්‍රුකා ටික කියනකොටම සරුවත් මහ රහතන් වහන්සේ ඒතර ටික වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මාත්‍රුකා ටික පස්සේ සරුවත් මහ රහතන් වහන්සේ මනුස්ස ලෝකයට ඇවිල්ලා උන්වහන්සේගේ ශිෂ්‍යයන් 500කට උගන්වනවා. විස්තරාත්මක උගන්වනවා. රහතන් වහන්සේලා 500 නමකට මේ ධර්ම උගන්වනවා. ඒ උගන්වපු 500 නමකින් ආපු අභිධර්ම පිටකය තමයි අදටත් අපිට තියෙන්නේ. එහෙනම් සරුවත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් තමයි අපිට මේ අභිධර්ම පිටකේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් නැවතත් බුදුරජාන් වහන්සේ ආපහු අර කණුපුල් ආසනයට වැඩම කළා. නැවතත් ධර්ම දේශනා කරනවා. ආයි පහෝදා දාන වේලාවට උතුරු කුරු දිවයිනේ අනුමතත්ව විල ළඟට වැඩම කරනවා. එතෙන්දිත් මේ මාතෘකා ටික විතරක් දේශනා කරනවා. අර නිර්මිත බුදුරුව සමහර දෙවිවරු දන්නේ බුදුහාමුදුරුව මෙතන නෑ කියලා. මේ බුදුහාමුදුරුවමයි ඉන්නේ කියලා සමහර දෙවිවරු හිතන් ඉන්නවා. සමහර දෙවිවරු නම් දන්නවා බුදුහාමුදුරුව මෙතන නෑ කියලා. මේ විදිහට තුන් මාසයක් බුදුරජාණන් වහන්සේ මේ අභිධර්ම දේශනා කරලා මාතෘ දිව්‍ය රාජය ඇතුළු දෙවියන් ලක්ෂ කෝටි ගාණක් නිවන් දකිනවා. දැන් තවත් කාරණාවක් මා කාලේ වකවානුට අනුව පැහැදිලි කරන්න. දැන් බුදුහාඳුනගේ වාක් ශක්තිය මිට වැඩි ඉහළයි අපිට වැඩි. ඒ කොහොමද? දැන් සාමාන්‍ය අපි බුද්ධෝව කියන ගත වෙන කාල පරිච්ඡේදයේදී ආනන්ද හාමුදුරන්ට අටපාරක් බුද්ධෝ කියන්න පුළුවන්කම තියෙනවා. අපි එකපාරක් බුද්ධෝ කියනකොට ආනන්ද හාමුදුර අට වතාවක් බුද්ධෝ කියන්න පුළුවන්. ආනන්ද හාමුදුරුව එක වතාවක් බුද්ධෝ කියනකොට බුදුරජාන් වහන්සේට 16 වතාවක් බුද්ධෝ කියන්න පුළුවන්කම තියෙනවා. නැවතත් මම කිව්වොත් සාමාන්‍ය කෙනෙකුට එක වතාවක් බුද්ධෝ කියනකොට ආනන්ද හැඳුනට අට වතාවක් බුද්ධෝ කියන්න පුළුවන්. ආනන්ද හැඳුන එක වතාවක් බුද්ධෝ කියනකොට බුදුරජාණන් වහන්සේට 16 වතාවක් බුද්ධෝ කියන්න පුළුවන්. එතකොට සාමාන්‍ය පුද්ගලයෙක් එක වතාවක් බුද්ධෝ කියනකොට තථාගත බුදුරජාණන් වහන්සේට බුද්ධෝ කියන්න පුළුවන් 128 වතාවක් බුද්ධෝ කියන්න පුළුවන්. ඒ තරම් වාක් ශක්තිය ඉහළයි. ස්වර තන්තුරු කතා කිරීමේදී පැටලීමක් නැහැ. ගලාගෙන යෑමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය. ඒ තරම් ඉහළ දේශනා විලාසයක් තථාගත බුදුරජාණන් වහන්සේගෙන් තියෙනවා. ඒ වගේම තමයි කෙනෙක්ගේ හිතක් පහළ වෙලා චිත්ත වීතියක් නේ හිතක් කියන්නේ චිත්ත වීතියක්. අනුච්ච චිත්තස්කල 17ක් ගියාම තමයි චිත්ත වීතියක් කියන්නේ. ඒක තමයි හිතක් පහළ වෙනවා කියන්නේ. ඒ හිතක් පහළලා ඉවර වෙනවා ඊළඟ හිත පහළ වෙන්න භවාංග සිත් වෙලක් වෙනවා. භවාංග සිත් දහස් ගණක් වෙනවා. භවාංග සිත් 1000 100 වගේ භවංශිත් වෙලා ගිහලා තමයි ඊළඟ හිත ආරම්භ වෙන්නේ. මේක සාමාන්‍ය ගැඹුරු කාරණාවක්. අභිධර්ම එහෙම දන්න අය මේක සාමාන්‍ය දන්නවා. ඒතර අපි සාමාන්‍ය පුද්ගලයෙක්ට හිතක් පහළ වෙන පහළ වෙලා ඒ හිත නිරුද්ධ වෙලා ඊළඟ හිත පහළට භවංශිත් ගණනාවක් 10 ගණන් පහළ වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේට බුදුරජාන් වහන්සේ නමකට එක හිතක් පහළ වෙලා ඊළඟ හිත පහළ වෙන අතරද භවාංග සිත් දෙකයි ගත වෙන්නේ. භවන්ති 2යි 15 වෙනි. එහෙනම් වචන අතර සිත් අතර පරතරයක් බොහොම අඩුයි. ඒ නිසා ඊටමත් වේගින් මේ දේශනාව කරන්න පුළුවන්කම තියෙනවා. මේ දේශනාව කළ බුදුරජාන් වහන්සේ මනුලෝට වැඩම කරන්නේ මහා ප්‍රාතිහාරයක් පාමින් මේ පිණුතුන් කවුරුත් දන්නවා දේවාරෝණ මහා ප්‍රාතිහාරය කියලා රන් ඉනිමගකින් බුදුරජාන් වහන්සේ දිව්‍ය ලෝකේ දන් සංකස්ස නුවරට වැඩම කරන්නේ දාබිධර්ම දේශනාව කළ අවසන් වෙනවා. ඒ දේශන අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ රන් ඉනිමගින් දිව්‍ය ලෝකේ ඉඳන් මනුස්ස ලෝකෙට එනකොට මනුස්සෝ කඳවුරු බැඳගෙන හිටියා දහස් සංඛ්‍යාත පිරිසක් සංකස්ත නුවර බුදුහාමුදුරුවෝ මේ වඩින මහා ප්‍රාතිහාර දේවාරෝණ ප්‍රාතිහාරය බලන්න. මේක තමයි හතරවෙනි අවස්ථාව බුදුහාමුදුරුවෝගේ ප්‍රාතිහාරය දකින. ඒ ඒ වෙලාවේ බොහෝ පිරිසක් බුදුව ප්‍රාර්ථනා කළා බුද්ධ සෝභාව බුද්ධ බලය දැකලා බොහෝ පිරිසක් අනේ මමත් බුදු වෙනවා අනේ මමත් බුදු වෙනවා කියලා බුදුව ප්‍රාර්ථනා කළා කියලා සඳහන් වෙනවා වප්පුර 15ක් පොහොය දවස වගේ දවසට තමයි ඒ බුදුරජාන් වහන්සේ වැඩම කරන්නේ වස් පවාරණය කළා ඒ මනුලෝකට වැඩම කරන දිව්‍ය ලෝකේ වස් කාලේ ගත කරලා තුන් මාසෙම. එතකොට ඒ වෙලාවේ තමයි මෛත්‍රී බෝසතාන් වහන්සේ නීති විවරණ ගන්නවා කියලා එහෙම සඳහන් වෙන්නේ. ඉතින් ඔය සංකස්ස නුවර යන අය දඹදි වන්දනාව යන අය එහෙම දකිනවා ඒ ස්ථානේ. ඉතින් මේ මා මේ දේශනාවේ මට කාල වකවානුව නැහැ මීට වැඩි දේශනා කරන්න. මේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාම්භීර ධර්මයේ හතරවෙනි සතියේ අභිධර්ම පිටකයේ සම්මස්රණය කළා මෙනෙහි කළා ඒකෙන් බුදුරැස් පිහිදුනා බුදුරජාණන් වහන්සේ හත්වෙනි වස් කාලේ දිව්‍ය ලෝකයට වැඩම කළා මේ අභිධර්ම දේශනා කළ මාතෘ දිව්‍ය රාජ්‍යය ඇතුළු දෙවියන් බොහෝ සංඛ්‍යාවක් සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා එහෙනම් බුදුරජාණන් වහන්සේ ගාම්භීර ධර්මයේ වැඩිම හරියක් කියන මේ අභිධර්ම පිටකය කියන පිළිබඳ මන අවබෝධයක් අපි ඇති කරගෙන ඒක සතර පරමාර්ථ ධර්මයන් තියෙන්නේ හරියට පිනක් කරන්නේ කොහොමද අකුසලය කියන්නේ මොකද්ද කියන එක හරියට අවබෝධ කරගන්න ඔබ චිත්තචෛතක රූප නිබ්බාන සතර පරමාර්ථ ධර්මයන් යුතු අභිධර්මයේ යම් ප්‍රමාණයක් ඉගෙන ගැනීම තාමත් වැදගත් කියන කාරණා මේ වෙලාවේ මතක් කරමින් මේ ධර්ම දේශනාව අපි අවසන් කරනවා මේ ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් ඔබ හැම දිනාටම තුන් අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා මේ ධර්මයේ බලය හේතු කොටගෙන විශේෂයෙන් මේ මේ වෙනකොට ලෝකේ පුරා පැතිර යන මේ කොරෝනා වෛරසයේ වසංගතයේ ඉක්මනටම ඉවර වෙලා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය අත්පත් වේවා ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව අත්පත් වේවා කියන ආශිර්වාදයක් කරමින් අපේ පින් අනුමෝදන් කිරීම සඳහා යොමු වෙනවා මේ මොහොතේ අපි මේ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ පිහිට ආරක්ෂා ආශිර්වාදේ රැකවරණ බලය හැම දිනාටම සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු ආකාසට්ඨාදි බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨාදි බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ඨාදි බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රැක්කන්තු ශාවකං තේ තිසරණ පංචශීලයේ සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ හැමදෙනාටම උතුම් අමාමා නිර්වාණ සුවයමත් වේවා සාදු සාදු සාදු එම ධර්මානුශාසනාව පැවැත්වුවේ හංවැල්ල දිද්දෙනිය ඓතිහාසික කොළන් කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී අතිපූජ්‍ය දිද්දෙනී විමල සංඝ නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු ඔබට මෙම ධර්මදේශනාවේ සංකෘතකයක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි. Thank you.